समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सन्धमं मुनिराजस्य सुनन्तो सङ्गमुक्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 සදිසෝ මේන විජ්ජති සාදු සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්වත්නි බෞද්ධ රූපවාහිනිය ඔස්සේ විකාශනය කරන මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමතයි මේ සදැහැති පින්වත් හැමදෙනාම දැන් බොහෝම ශ්‍රද්ධාවෙන් සෝදානම් සිටින්නේ අද මේ පින්නතුන් මේ පින්කමෙහි දායකත්වය බාරගෙන ස්තුතියක්වත් බලාපොරොත්තු නොවි හුදෙක් පිනම බලාපොරොත්තු වෙන් ඒ වාගේම හැමදෙනාගේම සිත් තුළ ධර්මාභෝධය කරලීම පිණිසමයි මේ පින්කම සිද්ධ කරන්නේ අද අපේ ධර්මානුශාසනාවෙහි මාතෘකාව ලෝතර බුදුරජාණන් වහන්සේ වගේම මේ ශාසනයේ හිටපු ලස්සනම සාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට වඩා අඟල් දෙකක් උසින් නඩු සාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේත් එක්ක එකට සිවුරු මාරු කරගත්තු සාමීන් වහන්සේ ඒ වාගේම උපදිනකොටම පුරුෂ ලක්ෂණ හතක් ශරීරයේ තිබ්බ සාමීන් වහන්සේ ඒ වෙන කවුරුවත් නෙවෙයි තාමත් ඉන්දියාවේ කුක්කුට සම්පාත පර්වතය ඇතුලේ විරාජමානව ඒ ශ්‍රී දේහය බබලන මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මේ ලෝකේ රහතන් වහන්සේලගේ චරිත කතා පින්නතුනි බොහොම ලස්සනයි. උන්වහන්සේලගේ අපදාන එවාගේ මුන්වහන්සේලගේ පරිනිර්වාණ බොහොම ලස්සනයි වගේම ජීවිතයට එකතු කරගත යුතු ගුණධර්ම රාශියක් පින්නතුණියෙන් උකහා ගන්නට පුළුවන්කම තිබෙනවා. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ පරිනිර්වාණයත් බොහොම ලස්සනයි. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ කියන්නේ අපේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ඉපදිච්ච වෙලාවේ බමුණන් සියලු දෙනාම කිව්වේ එක්ක බුදු වෙනමයි කිව්ව නැත්නම් සක්විති රජ වෙනමයි කිව්වා. ඇඟිලි දෙකක් කොසබලා. නමුත් කොණ්ඩඤ්ඤ තවුස ඉස්සුවේ කැඟිල්ලයි. ඇයි කියලා ඇහුවා. ඒ කාන්තෙන් මේ සිද්ධාර්ථ උත්තමය බුදු වෙනවයි කිව්වා. කොහොමද එහෙම කියන්නේ කියලා ඇහුවා. මේ දෙබම මැද තියෙන, ඒ කියන්නේ ඇහි බැමි දෙක මැද තියෙන ඌර්ණ රෝම ධාතුව වමට කරකිලා තියෙනවා නම් ඒ උත්තමය අනිවාර්යෙන් සක්විත රජ වෙනවා. ඌර්ණ රෝම ධාතුව දකුණට කරකිලා තිබෙනවා නම් ඒ උත්තමය අනිවාර්යෙන් සම්මා සම්බුදු වෙනවා. මේ කොණ්ණඤ්ඤ කියන තවුස තමයි මේ කතාව හරියටම කිව්වේ. ඔයන්ටන්ට මතකයිනේ කොණ්ණඤ්ඤ තවුස තවුස් පැවිද්දෙන් පැවිදි වෙලා සත්‍ය සොයාගෙන යන ගමනේදී ලෝතර බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායේදී ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කළ අවසන් වුණාට පස්සේ කොණ්ණඤ්ඤ තවුසා සෝවාන් ඵලයේ පිහිටියා. බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ දෙවෙනි වතාවට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තු මේ ලෝකේ එකම උත්තමයන් වහන්සේ කොණ්ණඤ්ඤ සාමීන් වහන්සේ. දැන් කොණ්ණඤ්ඤ සාමීන් වහන්සේ මහරහතන් වහන්සේ අවුරුදු 12කට පස්සේ දවසක් වඩිනම බුදුරජාණන් වහන්සේ ළඟට. එතකොට බුදුරජාණන් වහන්සේ සාමීන් වහන්සලට ඒ වගේම ගිහියන්ට බණ කියන වෙලාවේ ශාලාවක් මැදින් කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේ දැන් වඩිනවා. අනේ ශරීරියත් කුදු ගැහිලා. අවුරුදු 120යි. කෙසුත් හොඳට වැවිලා, රැවුලත් හොඳට වැවිලා සුදුයි. කුද ගැහිලා පිරිස මැද්දෙන් මෙහෙම වඩිනකොට අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ වැඩියේ සාමීනි භාග්‍යවතුන් වහන්සේ මම අඤ්ඤා කොණ්ඩඤ්ඤ. සාමීනි භාග්‍යවතුන් වහන්සේ මම අඤ්ඤා කොණ්ඩඤ්ඤ. මෙහෙම නම කියාගෙන තමයි වැඩම කළේ. ඇයි නම කියාගෙන වැඩියේ? දැන් මේ වඩින්නේ අවුරුදු 12කට පස්සේ. මිනිස්සු දොස් කියාවේ. මේ කුදු ගැහිච්ච දෙක තුනට දෙකට තුනට නැමිච්ච ඒ විතරක් නෙවෙයි රවුල වවාගත්තු සුදු කෙස් තියෙන මේ කෙනා මේ බුදුහාමුදුරුව මැදට කොහොමද මේ යන්නේ? මේ කවුද? මිනිස්සුන්ට අඳුනන්න බැරුව මිනිස්සු කටවරද්දගෙන පව් සිද්ධ කරගන්නේ මට බැනලා. ඒක මිනිස්සුන්ට පවුනේ. ඒ නිසා තමයි අඤ්ඤාගොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේ බුදුහාමුදුරු ළඟට පිරිස මැද්දෙන් ආවේ. භාග්‍යවතුන් වහන්සේ මම අඤ්ඤාගොණ්ණඤ්ඤ. භාග්‍යවතුන් වහන්සේ මම අඤ්ඤාගොණ්ණඤ්ඤ. නම කියාගෙන වඩිනකොට මිනිස්සු දැනගත්තා මේ වෙන කවුරුවත් නෙවෙයි බුදුරජාන් වහන්සේගෙන් පස්සේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තු පළවෙනි උත්තමයන් වහන්සේ කියලා. වැඩම කළේ අවුරුදු 120 දී. බුදුහාමුදුරුවෝ ඇහුවා ඇයි කන්‍යා කොණ්ණඤ්ඤ? භාග්‍යවතුන් වහන්සේ මම පරිනිර්වාණය සඳහා සෝදානම් වෙන්නේ. ඔබ වහන්සේගෙන් අවසර ලබාගෙන යන්නයි මේ ආවේ කිව්වා. එදා පින්නතුනේ බුදුහාමුදුරුවෝ අහනවා කොහෙද පිරිනිවන් පාන්නේ කියලා. අඤ්ඤාකොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේ කේව ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ හිමාල වනයේ චද්දන්ත කියන චද්දන්ත කියන පොකුණේ මන්දා කියන කියන විල්තර භාග්‍යවතුන් වහන්සේ මම් පරිනිර්වාණයටපත් වෙනවා. ඒ අවසර අරගෙන අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ මන්දා කියන කියන පොකුණට වැඩම කළා. ඇත්ත තමයි උන්වහන්සේට උපස්ථාන කළේ. එක ඇතෙක් නෙවෙයි පින්නතුනේ අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේට 77 දෙනෙක් උපස්ථාන කළා. මේ 77 දෙනාම පෙර පසේ බුදුරජාන් වහන්සේ නමකට උපස්ථාන කරපු 77 දෙනෙක්. දැන් මන්දාකින කියන පොකුණේ උන්වහන්සේ වැඩ ඉන්නකොට ඇත්ත මොකද කළේ කොළවතු කඩලා උන්වහන්සේට වැඩ ඉන්න කුටියක් හදලා දුන්නා. තව ටික දවසකින් උන්වහන්සේ පිරිනිවන් පානවා. දැන් උන්වහන්සේට පින්න පාතේ හැටියට දුන්නේ පින්නතුනේ මේ මන්දා කියන කියන පොකුණේ නෙළුම් අල තියෙනවා. ඇත්තෝ මේ නෙළුම් අල ගලවනවා. ගලවලා නෙළුම් අල ඇතුලේ කුහර තියෙන්නේ. මේ කුහර ඇතුලේ තියෙනවා කිරි. නෙළුම් අල ගලවගෙන ඇවිල්ලා මේ ගල උඩ තියලා පාගනවා. ඇත්තෝ. කකුල් දෙකෙන් පෑගුවට පස්සේ මේ නෙළුම් වල ඇතුලේ තියෙන කිරි පහලට ගලාගෙන ඇවිල්ලා ඒ අසල තියෙන ගල් වලකට වැටෙනවා. ගල් වලට වැටෙන පස්සේ ටික දවසක් යනකොට මේවා ඝන වෙනවා. ඒ කියන්නේ හකුරු බවටපත් වෙනවා. ඇත්ත මොකද කරන්නේ මේ ගල් වලේ තියෙන මේ හකුරු පොඩි කරනවා. පොඩි කරලා අඤ්ඤා කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේට ගෙනල්ලා පිළිගන්වනවා. එහෙම සැලකුවේ. ඊට පස්සේ මන්දා කියන කියන පොකුණේ නෙළුම් මල්වල තියෙන රේණු හුළඟට වැටෙනව නෙළුම් කොළ උඩට. වතුරත් එක්ක කවලම් වෙලා හිරු එළියත් වැටුනහම මේක ඝන වෙනවා. මේක හොඳ කෑමක්. නෙළුම් රේණු නෙළුම් රේණුයි වතුරයි හිරු එළියයි. මේ සියල්ල එකතු එකතුනහම මේක හොඳ කෑමක්. මේ කෑම මේ ඇත්තු අඤ්ඤාකොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේට ගෙනල්ලා පිළිගන්වනවා. එහෙම තමයි උපස්ථාන කළේ. අනේ දවසක් අඤ්ඤාකොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේ මන්දාකිණි කියන පොකුණේ තමන් සැතපෙන ඇඳේ ආයි කවදාවත් මං මේ ඇඳෙන් නැගිටින්නේ නැහැ. සදහටම සැතපෙනවා පරිනිර්වාණයටපත් වෙනවා කියන හැඟීමෙන් උන්වහන්සේ දා පරිනිර්වාණයටපත් වුණා. ඇත්ත සුපුරුදු පරිදි වෙනද වගේම හකුරුත් අරගෙන නිලුම් රේළු වල අර රේණු තියෙන ආහාරයත් අරගෙන කුටිය ළඟට ආවා. ඒ ඇතා ඇවිල්ලා යතිවරයන් වහන්සේ නිහඬව දැනගෙන හොඬ වලින් අඤ්ඤා කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේගේ ශරීරය යහට මෙහාට කළා. අනේ මේ යථා තිරසනා වුණත් වැටහුණා අපේ උත්තමයන් වහන්සේ පිරිනිවන් පාලා කියලා. මුළු හිමාල වනයේට වැහෙන්න මේ යථා හයියෙන් ඇඬුවා. අනිත් ඇත්තොන්ට ඇහුණ මේක. ඇත්රංචුවේ නායකයාත් ආවා. නායකයාත් ඇවිල්ලා බැලුවා අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ පිරිනිවන් පාලා. මේ ඇත්රංචුවේ නායකයා මොකද්ද කළේ? අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේව ගත්තා තමන්ගේ කුඹස්තලයට. හොඬ වැලේ. අරගෙන දැන් හිමාල වනයේ වටාම යනවා. අනිත් ඇත්තෝ හය දෙනා පිටිපස්සෙන් යනවා. අනේ මටත් ටිකක් දෙන්නකෝ. මට සුළු වේලාවක් හරි අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ ශරීරයේ දේහය මටත් දෙන්නකො කීතිය ඇත්ත පස්සෙන් එනවා මහයතාගේ අනේ පළවෙනි යතා දෙවෙනි යතාගේ කුඹස්තලයට දෙනවා අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ දේහය දෙවෙනි යතා තුන්වෙනි යතාට දුන්න අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ දේහය මේ විදියට හිමාල වනයේ වටාම ගිහිල්ලා පින්නතුනේ අවසානයේ මන්දා කියන කියන පොකුර ළඟ චද්දන්ත කියන විල්තරේ තමයි අඤ්ඤා කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේ පරිනිර්වාණයටපත් උනේ. ඉතින් ඒ විදිහට බොහොම ලස්සනයි මේ ලෝකෙ පින්නතුනි බුදුරජාන් වහන්සේගෙන් පස්සේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්ත පළවෙනි උත්තමයන් වහන්සේ තමයි අඤ්ඤා කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේ. නමුත් අද අපේ දේශනාව ඒ පිළිබඳව නෙවෙයි පින්නතුන්ට මුලින් ඒ යතිවරයන් වහන්සේලා පිළිබඳව සිත් පහදවා ගන්නයි මේ කරුණ මතක් කළේ. අද අපේ දේශනාව අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ නෙවෙයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. උන්වහන්සේගේ දේහය තාමත් ඉන්දියාවේ කුක්කුට සම්පාත පර්වතයේ ඇතුලේ ඒ කරපු අදිෂ්ඨාන හත අනුව ඒ දේහයේ පින්නතුණි ඒ විදියටම පවතිනවා. මේ ලස්සන චරිත කතාව පින්නතුණි ආරම්භ වෙන්නේ මේ විදියට. දවසක් අඤ්ඤා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලා රැස්වලා ඉන්න වෙලාවක බොහොම ලස්සන ගාතාවක් මතක් කළා. ඒ ගාතාව තමයි යාවතා බුද්ධකෙත්තම් මේ ඇවැත්ති මේ බුද්ධක් ශේෂ්ඨේහි තපයිත්වා මහා මුනින් බුදුරජාණන් වහන්සේ හැරුණකොට දුත ගුණේ විසිට්ඨෝහං සදිසෝ මේන විජ්ජති දුතාංගදාරින් අතරින් අගතන්පත් වෙච්ච යම්කිසි භික්ෂුවක් ඉන්නවනම් ඒ වෙන කවුරුවත් නෙවෙයි මමයි කිව්වා. දැන් කාටද මේ අභියෝගයක් නෙවෙයි බුදුහාමුදුරුව පිළිබඳව මේ කියන්නේ. මේ ශාසනයේ දුතාංගධාරයෙන් අතරින් අගතන්පත් වෙච්ච භික්ෂුවක් ඉන්නව නම් බුදුහාමුදුරුව ඇරුණකොට වෙන කවුරුවත් නෙවෙයි මමයි කිව්වා. මේ ලස්සන චරිතය ආරම්භ වෙන්නේ මේ විදිහට පින්නතුනේ ඉන්දියාවේ මහා තිත්තගාමේ කපිල ගම්පයතුමාට සුමනා කියන දේවියට ගාව ලස්සන පුතෙක් ඉපදුනා. නමින් පිප්පලී නම් වූ කුමාරයා. මේ කුමාරයා ඉපදුනාට පස්සේ අවුරුදු 16 සුමනා දේවිය අම්මා පිප්පලී කුමාරයාගේ ඇඳලා ගැටවිල්ල කිව්ව පුතේ පිප්පලී මහාන වෙන්න. මේ කාම සම්පත් බුද්ධි නිදිමින් ලස්සන ජීවිතයක් ගත කරන්න විවාහ වෙන්න කිව්වා. පිප්පලී කුමාරයා කිව්වා අම්මේ මට ඕනේ මහාන වෙන්න කිව්වා. මට විවාහ ජීවිත ගේන්න එපා කිව්වා. පළවෙනි වතාවෙත් ප්‍රතික්ෂේප කළා. ආයි කාලයක් ගිහිල්ලා සුමනා දේවිය අම්මා දෙවෙනි වතාවට කෝ පුතේ විවාහ වෙන්න කියලා. බෑ කිව්වා. අම්මේ මේ කාම සම්පත් කියන්නේ හරි භයානක දේවල්. වස්තුකාම ක්ලේශකාම කියන්නේ මේ ලෝකේ හරි භයානක දේවල්. වස්තුකාමෙන් මිදලා ක්ලේශකාමෙන් මිදෙන්න බැරි වුණොත් මේ හිත ආපහු යන්නේ වස්තුකාමයට. වස්තුකාමී කියන්නේ පින්නතුනි වස්තුවට තියෙන කැමැත්තයි. ක්ලේශකාම කියලා කියන්නේ ඒ වස්තුව පිළිබඳව නැවත නැවත කල්පනා කරමින් හිතේ ඇතිවෙන තෘෂ්ණාවයි. ඒ කියන්නේ ලේසි වස්තුකාමෙන් මිදෙන්න. අමාරුයි ක්ලේශකාමෙන් මිදෙන්න. අපිට ඔක්කොම දමල ගහලා එකපාර යන්න පුළුවන්. නමුත් ඒ වුණාට ආය ආයේ පිළිබඳව මතක් වෙනවා. ඒක තමයි ක්ලේශකාමී කියන්නේ. ගොඩාක් ඉතින් උදාහරණ තියෙනවා කියන්නට වෙලාව නෙවෙයි. තුන්වෙනි වතාවෙත් අම්මා පිප්පලී කුමාරයාට කිව්ව පුතේ විවාහ වෙන්න කියලා. බෑ කිව්වා. දැන් අම්මා නිතරම හම්බෙන හම්බෙන හම්බෙන වෙලාවෙම කියනවා පුතේ විවාහ වෙන්න කියලා. එදා පිප්පලී කුමාරයා කරපු දේ තමයි පින්නතුනි මොකද්ද? තමන්ගේ තාත්තගේ මාලිගාවේ රත්තරන් ගබඩාවේ වැඩ කරන සේවක හිතවත් කරගෙන ඇහුව මිනිස්සයෝ තාත්තගේ රත්තරන් ගබඩාවේ කොච්චර රත්තරන් තිනුද කියලා ඇහුවා. අහවල් ප්‍රමාණයක් තියෙනවා. එහෙනම් ඒ රත්තරන් වලින් ඉටියෙන් හරි මැටියෙන් හරි මිනිස්ටුවට හා සමාන ඩුවක් තියෙන රන්රුවණින් බබලන ලස්සන කුමාරිකාවක් අදලා වටේට රත්තරන් ආලේප කරලා මගේ කාමරයට ගෙනත් දෙන්න කිව්වා. මේ මිනිස්සයා මේක කළා. ලස්සන කාන්තාවක් අදලා ඉටියෙන්දෝ මැටියෙන්දෝ වටේ රත්තරන් ආලේප කළා ගෙනත් දුන්න පිප්පලී කුමාරයා කාමරයට. කුමාරයා මොකද කළේ මේක තියාගත්ත මේ ලස්සන කුමාරිකාව තියාගත්ත ඇඳේ. ඇඳේ අයිනක තියලා ගිහිල්ලා අම්මට කියනවා අම්මේ දැන් අම්මා හැමදාම කියන මට විවාහ වෙන්න කියලා. ඕන් ගෙනාව කිව්වා. කෝ කියලා වුවා. අර ඉන්නේ කාමරේ අම්මත් ඇවිල්ලා බැලුවා. අම්මා හරියට බැන්නා. පුතේ මේ වගේ සම්බන්ධයක් තිබුණා නම් මීට කලින් කියන්න තිබුණානේ. ඇයි පුතේ මේ වගේ වැඩ කරන්නේ? ඇයි හොරාට ගෙනාවේ? ඇයි හොරාට උස්සගෙන ආවේ? මේ විදිහට දොස් කිව්වා. ඉතින් මෙහෙම කියනකොට පිප්පලී කුමාරයාට hina ගියා. මෙතන වැරදි වැරද්ද කියලා මහ ලොකුවට hina වෙන්නත් වෙනවයි කිව්වා. නෑ අම්මේ මම මේ hina උඩේ වෙන මොහොකටවත් නෙවෙයි අම්මත් රැවටුණා කිව්වා. ඔය අම්මේ ඇඳේ ඉන්නේ ඇත්ත කුමාරිකාවක් නෙවෙයි. ඉතින් ඇයි පුතේ දෙමව්පියෝ රවට්ටන්නේ? නෑ අම්මා තාත්තා රවට්ටන්න කරපු වැඩක් නෙවෙයි. අම්මගෙන් මට බේරිල්ලක් නැහැනේ. අම්මටයි තාත්තටයි පුළුවන් නම් මේ මිනිස් රුවට හා සමාන රුවක් තියෙන මේ දඬු වලින් බබලන මේ වගේම ලස්සන කුමාරිකාවක් අම්මයි තාත්තයි මට ගෙනල්ලා දුන්නොත් මං විවාහ වෙනවා. නැත්තම් අපි මම පැවිදි වෙනමයි කියුවා. මෙන්න අවසාන තීරණේ. සුමනා දේවිය අම්මා මේක කිව්ව තාත්තට කපිල ගම්පතිතුමාට. කපිල ගම්පතිතුමා මොකද කළේ? හැදුව ලස්සන කරත්තයක්. කරට්ටියක් හදලා මල් මාලා දාලා සරසලා වෙනම මල් මාලාවකුත් හදලා මේ ලස්සන කුමාරිකාව මිනිස්ටුවට හා සමාරුවක් වෙන මේ ලස්සන කුමාරිකාව ගෙනලා තිබ්බ කරත්තේ. කරත්තේ තියලා සේවකයන්ට කිව්වා නුඹලා මේ කරත්තේ තල්ලු කරගෙන ගිහිල්ලා මේ දඹදිව කොතනක හෝ මේ වගේ ලස්සන කුමාරිකාවක් හිටියොත් ඇයගේ ගෙලේ මේ මල් මාලාව පලන් ගන්න. ඒ කාලේ සිරිපක් තිබුණ පින්නතුනේ පුරුෂයෙකුට වැටහුනොත් මේ ස්ත්‍රිය මට සුදුසුයි කියලා ඇයගේ ගලේ මල් මාලාවක් දානවා. ඒව නිකන් නෙවෙයි බුද්ධිමත්ව කරන වැඩ. ඉහළ පැලැන්තියේ බුද්ධිමත් කුමාරවරු කරන වැඩක්. ඉතින් දැන් මේ ඇත්ත මේකත් තල්ලු කරගෙන යනම ගමකට. තියලා බැලුවා. තියලා දැන් යලේන කුමාරිකාවරු දිහා බලන් හිටිය මේ පිළිඩුවට ගැලපෙයිද කියලා. ගැලපෙන්නේ නැහැ. අන්තිමට මේ ඇත්ත මේකත් තල්ලු කරගෙන ගියානේ. මේ කරත්තෙත් තල්ලු කරගෙන ගියානේ මදුරට සාගලපුරේට. මදුරට සාගලපුරේ තියෙන පින්නතුනි කුමාරිකාවරු, ඒ කියන්නේ කාන්තාවන් විතරක් නාන තොටුපළක්. මේ තොටුපළ ළඟ මේ කරත්ත නවත්තලා බලන් හිටියා. දැන් කුමාරිකාවරු එක්කෙනා දෙන්න නාන්න එනවා. ඔන්න දෙන්නෙක් නාන්න ආවා. ඇවිල්ලා මේ කරත්ත ළඟට ඇවිල්ලා මේ කරත්තේ ඉන්න කුමාරිකාවට කියනවා ආ වෙනද අපිත් එක්ක නාන්නෙන්නේ අද අපිටත් කලින් ඇවිල්ලා ඒ මහ දිවට මහ ලෝකෙට කරත් එකක් නැගලා ඉන්නවා කියුවා. දැන් එතකොට සේවකයන්ට හරි හරි සතුටුයි. ඒ කියන්නේ මෑලා දෙන්නත් එක්ක හැමදාම මේ වගේ කුමාරිකාවක් ඒ කියන්නේ නාන්නෙනවා. ඒකෙන් රැවටුනේ. පින්නතුනේ එතකොට හැමදාම නාන්නෙන මේ දෙන්නටවත් මේක හරියට අඳුනගන්න බැරි වුණා කියලා කියන්නේ. එතකොට හිතාගන්න පුළුවන් කොච්චර ලස්සනට මේ පිළිඩුව ඇඹුවද කියලා. හිතාගන්න බැරි. ඇත්ත එකක්ද? බොරු එකක්ද කියලා හිතා ගන්න බැරි විදියට. සේවකයෝ මේ කුමාරිකාවරු දෙනගව නොබලා කාටද රැවටුනේ කියලා. නෑ මේ වගේ කුමාරිකාවක් අපිත් එක්ක හැමදාම නාන්නෙනවනේ. අපි හිතුවකොත් අපිටත් කලින් නාන්න වෙති කියලා. සමාවෙන් අපි යන්නම් කිව්වා. නෑ නෑ යන්න එපා. නුඹලා රැවටුණු මේ ලස්සන කුමාරිකාව දැන් කොහෙද ඉන්නේ කියලා ඇහුවා. මේ දෙන්න කිව්වා මිනිසුනේ මේ වගේ ලස්සන කුමාරිකාවක් අපිත් එක්ක නාන්නෙනවා. නමුත් දැන් අද ඇවිල්ලා ඇය ඇවිල්ලා නැහැ අපි රැවටුණා. නමුත් මේ කුමාරිකාව දැන් ඉන්නේ මේ මදුරට සාගල කුරයමයි. කෝසී සිටුතුමාට සුචිමතිය කියන දේවියට දාව ලස්සන දියණියක් ඉපදලා ඉන්නවා. ඇයගේ නම තමයි නමින් භද්‍රා කාපිලානි. දැන් සේවකයෝ මේ කරත්තේ තල්ලු කරගෙන ගියා. තල්ලු කරගෙන ගිහිල්ලා භද්‍රාකාපිලාණියයි මේ ගැළපෙන මිනිස්සුවට හා සමාන රුවක් තියෙන මේ පෙළුවයි දෙක එකට තියලා බැලුවා. කිසි වෙනසක් නැහැ. දෙන්නම එක වගේමයි. පිප්පලී කුමාරයා පරාද වුණා. දැන් ඕන සිවුරේ සුවඳ හොයන්න. ඒ කියන්නේ මහාන වෙන්නයි ඕනේ. නමුත් අන්තිම උත්සාහයත් අසාර්ථක වුණා. දැන් දෙපැත්තේ දෙමව්පියෝ කතා කරගත්තා. කාගේද? භද්‍රාකාපිලාණියගේ පිප්පලී කුමාරයාගේ. දෙපැත්ත දෙමව්පියෝ කතා කරගෙන වැඩි කල් යන්නට මත්තෙන් විවාහයට දිනවකවානුත් ලෑස්ති කරගත්තා. මතක තියාගන්න පින්නතුනේ මේ ඉතිහාසයේ කාම සහගත සිටිවිල්ලක් පහළ නොවේ සිද්ධ වුණු එකම මංගලෝත්සවය තමයි පිප්පලී කුමාරයාගේ භද්‍රා කාපිලානියගේ මංගලෝත්සවය. ඇයි? එදා විවාහ වෙච්ච පළවෙනි දවසේ පිප්පලී කුමාරයා සමන්පිච්ච මල් වලින් මල් මාලාවක් හදාගෙනයි සිරියහන් ගැබට ආවේ. විවාහ වෙච්ච පළවෙනි දවසේ. භද්‍රා කාපිලානිය රෝස මල් වලින් මල් මාලාවක් හදාගෙනයි සිරියහන් ගැබට ආවේ. සිරියහන් ගැබට ආපු මේ දෙන්න පිප්පලී කුමාරයා කලේ මොකද්ද? තම දෙන්න නිදාගෙන ඇඳ මැදින් තිබ්බා මේ සමන් පිච්චමල් මාලාව. තිල නිකන් නෙවෙයි අදිෂ්ඨානයකුත් කළා ප්‍රාර්ථනාවකුත්. මොකක්ද මේ ප්‍රාර්ථනාව? හෙට උදේ වෙනකොට මේ භද්‍රාකාපිනානිය කෙරෙහි මට මගේ හිතේ යම්බදු කාම සහගත සිතිවිල්ලක් පහළ වුණොත් හෙට උදේ වෙනකොට මේ සමන් පිච්ච මල් මාලාව පරවෙන්න ඕනේ. මේ කයින් නෙවෙයි. මොකෙන්ද? සිතින්. සිහිනෙන් හරි කාමසහග සිටිවිල්ලක් පහළ වුණොත් මේ සමන්පිච්ච මල් මාලාව පර වෙනවා. මේක බලන් හිටිය භද්‍රා කාපිලානියත් තමන් ගෙනාපු රෝස මල් මාලාව තිබ්බ දෙන්න නිදාගෙන යඳ මැදින්. තියල ලස්සන ප්‍රාර්ථනාවක් ඈත් කළා. හිත උදේ වෙනකොට පිප්පලී කුමාරය කෙරෙහි මට මගේ හිතේ යම්බදු කාමසහග සිටිවිල්ලක් පහළ වුණොත් මේ රෝස මල් මාලාව පර වෙන්න ඕනේ. මල් මාලා දෙක ඇඳ බෙදින් තියලා දෙන්නම නිදාගත්තා. උදේ පාන්දර අවදි වුණා. අවදි වෙච්ච ගමන් බැලුවේ මල් මාලා දෙකෙන් එකක් හරි පර වෙලාද කියලා. එකක්වත් පර වෙලා තිබුණේ නැහැ. ඒ කියන්නේ දෙන්නටම කාම සහග සිතවිලි පහළ වුණේ නැහැ කියන එකයි. පින්නතුනේ කයින් නම් කොහොම වේද මේ සිතින්නේ? පෙර සාංශාරික ජීවිතෙත් මේ දෙන්න එකට මේ ගමන් මඟ ඇවිල්ලා ඕනෝන් වශයෙන් පින්කම් වලට උදව් කරලා මේ ආපු සාංශාරික ගමනේ අවසාන කෙළවර මේ දකින්නේ. දැන් කොහොම හරි කමක් නැහැ විවාහ වෙලා නේ. දවසක් පිප්පලී කුමාරයා භද්‍රාකාපිලාණිය ගහනවා. භද්‍රාකාපිලාණියනි. දැන් නුඹේ අම්මයි තාත්තයි නුඹ මට විවාහ කළ දෙනකොට කොච්චර සම්පත් දුන්නද කියලා ඇහුවා. ඒ කියන්නේ දෑවැද්ද නෙමෙයි අහන්නේ. අනේ මට ওই සම්පත් ගැන කිසිම ආසාවක් නැහැ කිව්වා. භද්‍රාකාපිලාණිය කිව්වා. එතකොට පිප්පලී කුමාරයාගෙන් භද්‍රාකාපිලාණිය අහනවා කුමාරයාණෙනි දැන් නුඹේ අම්මයි තාත්තයි නුඹ මට විවාහ කරලා දෙනකොට කොච්චර සම්පත් දුන්නද කියලා ඇහුවා. අනේ මට මතකයක් නෑ කිව්වා. මට ඒ වස්තුව ගැන කිසිම ආසාවක් නෑ කිව්වා. පිප්පලී කුමාරයා කියනවා දෙයියනේ අපි දෙන්නට කාම සහග සිටිවිලි පහළ වෙන්නෙත් නැත්තම් වස්තුව ගැන සම්පත් ගැන කිසිම ආසාවකුත් නැත්තම් මෙහෙම ඉන්නේ කේ ඇති වැඩේ මොකද්ද? මාලිගාවෙන් පණිමු කිව්වා. කොහොමද පණින්නේ? ඒ පැත්තෙත් මං විතරයි දියණියක් ඇටියට ඔය පැත්තෙත් ඔබ වහන්සේ විතරයි. පණින්න බෑ දොන්න සේවක සේවිකාව අනන්තයි අප්‍රමාණයි. හතර කොනේම ආරක්ෂකයෝ. කොහොමද පණින්නේ? පිප්පලී කුමාරයා ඥානවන්තයි. පණින්න ක්‍රමයක් කල්පනා කළා. තනියෙන් යන්නත් බෑනේ. තනියෙන් යන්නත් බෑ මේ ගමන. ඒ නිසා පිප්පලී කුමාරයා කල්පනා කරලා තමන්ගේ මාලිගාවේ රෙදිගබඩාවේ වැඩ කරන සේවකයෙකු මිනිස්සයෝ අපේ රෙදිගබඩාවේ කොච්චර රෙදි තිනවද කියලා අහවල් ප්‍රමාණයක් තියෙනවා. කසීසලු කසීසලුත් අහවල් ප්‍රමාණයක් තියෙනවා. එහෙනම් මේ කසීසලු වලින් කහපාට කසීසලුවකුයි රතු පාට කසීසලුවකුයි දෙකක් අරගෙන එන්න කිව්වා. දැන් තාත්තගේ මාලිගාව නෙවෙයි තමන්ගේ මාලිගාව. මේ මිනිස්සයා දෙකක් ගෙනත් දුන්නා. කහපාට කසී සලුව පොරෝගත්තා පිප්පලි කුමාරයා. රතුපාට කසී සලුව දුන්නා භද්‍රා කාපිලානියට. මේ සලු දෙක පොරවගෙන දැන් යන්න හදන්නේ. කොහොමද මාලිගාවෙන් පනින්නේ? පින්නතුනි මේ මාලිගාවේ සේවක සේවිකාවෝ උදේ ඉඳලා වැඩ කරලා වැඩ කරලා හැන්දෑවට නගරයට යනම චිත්‍රපටි බලන්නේ. දෙන්න දෙන්න. ඒ යන විලාසයෙන් දේවියනි අපි දෙන්නත් පැනගමු කිව්වා. දැන් මේ සලු දෙක පොරවගෙන කසී සලු බර නැහැ. ඇඟට හරි සනීපයි. හරි සිනිදුයි. හැබැයි හරි ඝනයි. ඉන්දියාවටත් කසී සලු තියෙනවනේ. ඒ ලේසි පහසු මිනිස්සුන්ට අඳින්න පොරවන්න බෑ. හොඳට යමක් කමක් සල්ලි භාගෙ තියෙන්න ඕනේ. ඉතින් මේ සලු දෙක පොරවගෙන හැන්දෑවේ අර සේවක සේවිකාවෝ චිත්‍රපටි බලන් නගරයට යන විලාසෙන් පින්නතුනි මේ දෙන්නත් පැනගත්තා. පිනක මහිමේ නිසාදෝ කොහෙදෝ පින්නතුනි කිසි කෙනෙකුට අහුුනේ නෑ. හැබැයි සෑහෙන දුරකට ගියා ඒ කාටවත් අහුුනේ නෑ. තව ටික දුරක් ගිහිල්ලා පිප්පලී කුමාරයා භද්‍රාකාපිලානියට කියනවා මින් එහාට ගියොත් නම් අපි දෙන්න අහු වෙනවා. ඒ නිසා භද්‍රාකාපිලානියනේ මතු සසරේ කිසි දිනක හමු නොවන විදියට අපි දෙන්න මෙතෙන්දි සදහටම බින්බිම කිව්වා. භද්‍රාකාපිලානිය කියනවා පිප්පලී කුමාරයාණෙනි සදහටම වෙන් වෙනව නම් අපි දෙන්න මෙතෙන්දී මට ඔබතුමා කකුල් දෙක අල්ලලා වඳින්න ඕන කිව්වා. එදා දකුණු වැලේට තුන් වතාවක් ප්‍රදක්ෂිනා කරලා භද්‍රාකාපිලානිය තුන් වතාවක් දකුණු වැලේට ප්‍රදක්ෂිනා කරලා පිප්පලිය කුමාරයා කකුල් දෙක අල්ල වැඳලා කියනවා කුමාරයාණෙනි ඔබතුමා හොයන තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ වැඩි ඈතක නැතුව නොදුරදිම මුණ ගැහේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා කිව්වා. පිප්පලී කුමාරයාත් භද්‍රා කාපිලානියට ප්‍රාර්ථනා කළා. භද්‍රා කාපිලානියනේ ඔබතුමිය හොයන පරිබ්‍රාජිකා ආරාමයේ වැඩි ඈතක නැතුව නුදුරුදින් මුණ ගැහේවා කියලා මමත් ප්‍රාර්ථනා කරනවා කිව්වා. පින්නතුනි දෙදෙනාට දෙදෙනා ප්‍රාර්ථනා තබාගෙන මතු සසරේ කිසි දිනක හමු නොවේවා කියන පැතුමත් එක්ක වෙන්ගුණු දවසේ ඔයන්තන්ට මතකයි මේ මෙහිතලයක් කම්පා වුණා. ඒ කියන්නේ වෙන්වීමේ දුක මහ පොළවටත් දරන්න පුළුවන් කමක් නැති වුණා. එදා තමයි හරියටම බුදුරජාණන් වහන්සේට බිම්බිසාර මහරජුරු වේළුවනාරාමේ හදලා පූජා කරපු දවසට. ඒ වෙලාවේ බුදුහාමුදුරු බණ කියනවා වේළුවනාරාමෙට ගෙන. ඒ වෙලාවේ තමයි මහ පොළව කම්පා වුණේ. එදා ඒ වේළුවනාරාමේ ධර්ම දේශනාවට සාරිපුත්ත මහ රහතන් වහන්සේත් වැඩ හිටියා. බණ ඉවරුණාම සරියොත් මහරහතන් වහන්සේ බුදුහාමුදුරුවන්ට කියනවා බුදුහාමුදුරුවනේ බණ ටික නම් හරි අසිරිමත් කිව්වා. ඇයි සාරිපුත්ත? බුදුහාමුදුරුවනේ බණ කියන වෙලාවේ ඔබ වහන්සේ මහ පොළවත් කම්පා වුණා කිව්වා. බුදුහාමුදුරුව මතක් කළා සාරිපුත්ත මේ දැන්නම් මහ පොළව කම්පා වුණේ මගේ බණ ටිකේ හොඳකම නිසා නෙවෙයි. සාරිපුත්ත මේ ශාසනයේ අනාගතයේ ලොකු බරක් සාසනික වශයෙන් දරන්න පුළුවන් මහෝත්තමේ භද්‍රා කාපිලානියගෙන් ඒ පිප්පලී නම් වූ කුමාරයා මේ දැන් සදහටම වෙන් වුණා. ඒ නිසයි මේ මහ පොළව කම්පා වුණේ කිව්වා. එදා පින්නතුනේ භාග්‍යවතුන් වහන්සේ හොයා ආනන්ද හාමුදුරුවන්ටවත් කතා කරන්නේ නැතුව හොයාගෙන වඩිනව කවුද? පිප්පලී කුමාරයා. පිප්පලී කුමාරය කවදාවත් දැක්කේ නැති බුදුහාමුදුරෝ. දන්නේ ලෝකේ බුදු කෙනෙක් උපන්නා කියන බව විතරයි. කවදාවත් දැක්ක නැති බුදුරජාණන් වහන්සේ හොයාගෙන ආපු පිප්පලී නම් වූ කුමාරයා. පින්නතොන්ට මතකයි ඉන්දියාවේ තියෙනවා නාලන්දාවටත් රජගහ නුවරටත් අතර බහුපුත්තික කියලා නියම් ගමක්. මේ බහුපුත්තික කියන නියම් ගමේදී පිප්පලී නම් වූ කුමාරයාට ලෞතර බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා. එදා ගාථා බොහෝ ප්‍රමාණයකින් පිප්පලී කුමාරයා බුදුරජාන් වහන්සේගේ මූණ දිහා බලාගෙන ලස්සන බුදුගුණ වර්ණාවක් කළා. ඒ බුදුගුණ වර්ණාවෙන් පස්සේ භාග්‍යවතුන් වහන්සේ මතක් කළා පුතේ පිප්පලී නුඹ මම බුදුන් බව දැනගෙන මේ බුදු ගුණ වර්ණාව කරපු නිසා හොඳයි. මම බුදු කෙනෙක් කියලා ආජීවකයෙකුට පරිබ්‍රාජකයෙකුට නිගණ්ඨයෙකුට රැවටිලා මේ බුදු ගුණ වර්ණාව කළා නම් වෙන කිසි කෙනෙකුට මේ බුදු ගුණ වර්ණාව දරන්න බෑ. මේ ලස්සන බුදු ගුණ වර්ණාව දරන්න පුළුවන් පිප්පලී ලෞතර බුදු කෙනෙකුට විතරයි කිව්වා. එතකොට හිතන්නකො පින්නතුනි මේ බුදු ගුණ වර්ණා මොනතරම්නම් බලවත්ද කියලා. බුදුහාමුදුරුවෝ කවදාවත් නොදැක්ක කෙනෙක් නෙවෙයි. සසරෙත් බුදුහාමුදුරුවෝ දැක්කා. නමුත් පින්නතුනි භාග්‍යවතුන් වහන්සේ මේ ගෞතම බුදුරජාණන් වහන්සේ ජීවමානව දැක්ක පළවෙනි වතාවයි. ඒ ලස්සන බුදුගුණ වර්ණාව කරලා අවසන් වුණාට පස්සේ ලෞතර බුදුහාමුදුරුවෝ පිප්පලී නම් වූ කුමාරයා කාශ්‍යප නමින් මහාන කලාහ. කාශ්‍යප නමින්ම උපසම්පදා කළා. දැන් පිප්පලේ නෙවෙයි කාශ්‍යප සාමින් වහන්සේ. කාශ්‍යප සාමින් වහන්සේ හුදකලා වුණා. භාවනා කළා. රහත් වුණා. නිකම්ම නිකං රහතන් වහන්සේ නමක් නෙවෙයි. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. ඉගෙන ගන්න පින්නතුනේ මේ ලෝකේ රහතන් වහන්සේ කියන්නේ එක්කෙනෙක්. මහරහතන් වහන්සේ කියන්නේ තවත් එක්කෙනෙක්. දෙදෙනාම එකම ක්‍රියාවයි. දෙදෙනාම අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පානවා. නමුත් වෙනස තියෙන්නේ මෙන්න මෙතනයි. රහතන් වහන්සේ කියලා කියන්නේ දස සංයෝජන ධර්ම 10ම. ඒ කිව්වේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිඝ රූපරාග රූපරාග මාන උද්දච්ච විඥා මේ සංයෝජන ධර්ම 10ම නැති කරලා රහත් වෙන උතුමෝ රහතන් වහන්සේ අර්ථ ධම්ම, නිරුත්ති, පටිභාන. මේවා අපි ඉගෙන ගත්තේ සිව් පිළිසිඹියාපත්. සිව් පිළිසිඹියාපත් සහිතව රහත් වෙන උතුමෝ මහා රහතන් වහන්සේ. ඒ නිසා සීලම රහතන් වහන්සේලා මහරහතන් වහන්සේලා නෙවෙයි. නමුත් අපේ අද දේශකයන් වහන්සේ, යතිවරයන් වහන්සේ, අපේ දේශනාවේ කථානායකයන් වහන්සේ වෙන කවුරුවත් නෙවෙයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. දැන් ගොනු වහන්සේ මහරහතන් වහන්සේ නමක්. සාර්ථකයි. යමක් වෙන්න තියෙනව නම් අනිවාර්යෙන් වෙනවා කියන්නේ ඕක තමයි. තුන් පාරක් අම්ම කියලා බෑ කිව්වා. අන්තිමට පිළිලුවක් හදාගත්තා. ලස්සන කාන්තාවක් ගල ඇඳේ තියාගත්තා. ඒත් බැරි වුණා. ලියුණුත් හොමාරු කළා. ඒත් වෙන ලියුම් දෙකක් අහු වුණානේ. ඒවත් අහු වුණා. අන්තිමට මාලිගාවෙන් පැන්නේ හරි අසරණ විදියට. මේ සියලු සම්පත් දාලා දැසිදස්ස සේවක සේවිකාව කම්ක මේ මොනතරම්නම් සම්පත්තියක් දාලාද මේ සිවුර සෝඳ හොයාගෙන ආවේ. නමුත් අර සම්පත් භුක්ති විඳ විඳ හැමදාම හිටියනම් තාම සම්පත් භුක්ති දෙනවා ඒ කාම සම්පත්. නමුත් සසර ගමන අවසන් කළානේ. ඉතින් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පින්නතුන්ට මතකයිද සිවුරක් කදාගෙන සිවුරක් පොරවගෙන දවසක් වඩිනවා බුදුරජාන් වහන්සේ ළඟට. ඇවිල්ලා බුදුහාමුදුරන්ට කෝ බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේ පොරවන ඔය පාංශකුල චීවරය මට දෙන්න. මගේ සිවුර මම ඔබ වහන්සේට පූජා කරන්නම්. බුදුහාමුදුර මතක් කළා මහා කාශ්‍යප බුදුගෙනෙක්ගේ සුගත චීවරයක් පොරවනවා නම් නිකං බෑ ශ්‍රාවකයෙකුට මොනවද තියෙන්න ඕනේ? තෙලස් දුතාංග තියෙන්න ඕනේ. කිසිම ශාවකයෙකුට අයිතියක් නැහැ පින්නතුනි බුදු කෙනෙක් හා සමාන සුගත චීවරයක් මසා ශාවකයෙකුට පරවන්නට අයිතියක් නැහැ. බුදු කෙනෙක්ගේ සිවුරක් විශාලයි. ඒ ඒ ප්‍රමාණයට, ඒ කියන්නේ සුගත චීවරයක ප්‍රමාණයකට සිවුරක් සකස් කළ ශ්‍රාවකයෙකුට පරවන්න අයිතියක් නැහැ. හොඳ නැහැ. ඉතින් තථාගතයන් වහන්සේ මතක් කළා කාශ්‍යප මහා කාශ්‍යප මේ තථාගතයන් වහන්සේගේ සිවුර පොරවනව නම් නිකං බෑ. තෙලස් දුතාංග තියෙන්න ඕනේ. තෙලසක් කියන්නේ පින්නතුනි 13ක්. දුතාංග තියෙනව 13ක්. කියන්නට වෙලාව නෙවෙයි. එදා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මතක් කළා. භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ඔය කියන තෙලස් දුතාංග මම මේ වෙනකොටත් සම්පූර්ණ කළා ඉන්නේ. එහෙනම් මහා කාශ්‍යප මේ සුගත චීවරය කාශ්‍යපට සුදුසුයි කියලා බුදුහාමුදුරුව පරවගෙන හිටපු පාංශකූල චීවරය හතරට නමලා බුදුහාමුදුරුව පූජා කළා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේට. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ලස්සන සිවුර, බර නැති සැහැල්ලු සිවුර හතරට නමලා පූජා කළා ලෞතර බුදුරජාණන් වහන්සේට. ඔයත් අන්ට මතකයිද මේ දෙදෙනා වහන්සේ සිවුරු මාරු කරගත්තු දවසේ මේ මිහිතලය කම්පා වුණා. දැන් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවා. මෙතෙන් සිට කියන්නේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ පරිනිර්වාණයයි. ඔයත්තන්ට මතකද බුදුහාමුදුර වගේ මමත් ලස්සනයි. මිනිස්සුන්ට වැරදි වැටහීම් ඇති වෙනවා. මිනිස්සුන්ට අපි දෙන්න මමත් තථාගතයන් වහන්සේ මාරු වෙනවා කියලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කැලේට වැඩියා. කුටියක් හදාගෙන හිටියා. දැන් කල්පනා කළා බුදුහාමුදුරුවෝ පින්නිවන් පෑවොත් මම කොහොමද දැනගන්නේ? අදිෂ්ඨානයක් කළා. උන්වහන්සේ කුටි ඉස්සරහ තිබුණ ගහක්, ඒ ගහේ මල් යම් දවසක පර වෙලා බිමට වැටුණොත් එදාට තමයි මම දැනගන්නේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන පෑවා කියලා. අනේ එදා දවසක් උදේ පාන්දර අවදි වෙලා බලනකොට මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ උන්වහන්සේගේ කුටි ඉස්සරහා ගහේ ඔක්කොම මල් පර වෙලා බිමට වැටිලා දැනගත්ත මගේ බුදුහාමුදුරුව පිරිනිවන් පාලා. එදා ඔයත්තන්ට මතකයිනේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වඩින්න තොරාවට බුදුහාමුදුරන්ගේ ශීර්ෂයේ හේට ගිනි තියන්නට ගිනි දල්වන්න බැරි වුණා. දැන් උන්වහන්සේ වැඩම කරලා තථාගතයන් වහන්සේගේ ශරීරයට ගිනි තබා ආදාහනයේ කොට සීළු ආදාහන පූජෝත්සවයේ නිමවා දැන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැඩම කරනවා ඉන්දියාවේ තියෙනවා පින්නතුනි කුක්කුට සම්පාත කියලා පර්වතයක්. කුක්කුට කියලා කියන්නේ කුකුලට. සම්පාත කියලා කියන්නේ කුකුලෙක්ගේ පාසතහන් බඳු පර්වතයක් නිසා කුක්කුට සම්පාත කියනවා. මේ පර්වතය ළඟට වැඩම කරලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ලස්සන අදිෂ්ඨාන හතක් කළා. 1. මා පිරිනිවන් පෑ පසු මිසු මාගේ දේහය හතර පැත්තේ දල්වන පහන් හතරක් මතු මෛත්‍රී බුදුරජාන් වහන්සේ පහළ වෙනතුරු නොනිවේවා දෙක මාගේ පරිණිරවාණයෙන් පසු දේහය මාගේ දේහයට මිනිස්සු දක්වන පුෂ්පෝපහාර ඒ කියන්නේ මල් මතු මෙතේ බුදුන් පහළ වෙනතුරු පරණ වේවා තුන මාගේ දේහයේ හතර පැත්තේ මිනිස්සු දල්වන සූඳ දුම්බල සුවඳ මතු පහළ වෙන මෛත්‍රී බුදුරජාන් වහන්සේගේ කාලෙටත් ඒ සූඳ දුම්බල සුවඳ ඒ විදියටම විහිදේවා හතර මා පිරිනිවන් පෑ බව ආසා අජාසත් රජුරෝ කම්පා වෙනවා ඒකාන්තයි අජාසත් රජුරෝ කම්පා වෙනවා ඒකාන්තයි අජාසත් රජුරවන්ට මාගේ ශ්‍රී දේහය දකින්නට ලැබේවා අජාසත් රජුව ශ්‍රී දේහේ වැඳ පුදාගෙන ගිය පසු මාගේ දේහේ තන්පත්ව තියෙන මංජුසාව ඒ කියන්නේ පෙට්ටිය මිනි පෙට්ටිය කිසි කෙනෙක් වසන්තෝන්නේ ඉබේටම වැසේවා පහ මා පිරිනිවන් පෑ පසු මේ කුක්කුට සම්පාත පර්වතයටවත් මාගේ ශ්‍රී දේහයටවත් කිසි කෙනෙකුට හිරිහැරයක් කරන්නට නොහැකි වේවා 6 මා අවුරුදු 120කින් පිරිනිවන් පෑවේ මෙසේ මේ අවුරුදු 120කින් පිරිනිවන් පෑවාසේ මතු පහළ වෙන මෛත්‍රී බුදුරජාන් වහන්සේටත් මේ ශ්‍රී දේහය මේ විදියට මනාගතය දකින්නට ලැබේවා. 7. අන්තිමේක මාගේ ආදහන පූජවස්සවය මතු පහළ වෙන මෛත්‍රී ලෝතුරා බුදුරජාන් වහන්සේගේ අත්ල උඩම මාගේ ආධානය සිද්ධ වේවා කියලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ එදා මේ අවුරුදු 2563කට කලින් ඒ දිනෙත් සදහටම පියාගත්තා පියාගත්තාමයි ඒ පියාගත්තු දිනෙතින් යුක්තව මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ශ්‍රී දේහය අදත් ඒ විදියටම පවතිනවා මතු පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ තනියම නෙමෙයි වඩින්නේ උතෙන්ට භික්ෂුන් වහන්සේලාත් මිනිස්සුත් එක්ක වැඩම කරලා මෛත්‍රී බුදුහාමුදුරුව අදිෂ්ඨාන බලයෙන් ගන්නව මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ශ්‍රී දේහය තමන් වහන්සේගේ අත්ලට අත්ලට අරගෙන උන්වහන්සේගේ ගුණ කඳ පිළිබඳව කාගෙද මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ගුණ කඳ පිළිබඳව බොහොම ලස්සන වර්ණාවක් කරනවා. ඒ වර්ණාවෙදි කියන මිනිසුනේ නුඹලට අවුරුදු 80000ක් වුණාට මීට කලින් හිටපු මිනිස්සු අවුරුදු 120 වෙනුත් මරණයටපත් වෙලා තියෙනවා. මේ තියෙන සාක්ෂි මේ මටත් කලින් බුදු වෙච්ච ගෞතම බුදුහාඳුනගේ ශාසනයේ හිටපු ලස්සනම සාමීන් වහන්සේ. උන්වහන්සේත් අවුරුදු 120න් පිරිනිවන් පෑවා. ඒ නිසා මිනිසුනේ ඉක්මනට පින් කරන්න ඉක්මනට කුසල කරන්න අම්මා තාත්තට සලකන්න කියලා කිව්වට පස්සේ තමයි මිනිස්සු අනාගතේ වහවහ කුසල් කරන්නට පටන් ගන්නෙ. ඒ ಗುಣ කඳ කියලා මිනිස්සුන්ටත් අවවාද කරලා අවසන් වුණාට පස්සේ මෛත්‍රී බුදුහාමුදුරුව තමන් වහන්සේගේ අත උඩ තියාගෙනම මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ශ්‍රී දේහය අනාගතේ ආදාහනය කරනවා. ඒ ආදාහනය කළාට පස්සේ ඔයත්න්ට මතකයිනේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ මෛත්‍රී බුදුරජාන් වහන්සේගේ අත්ලේ හටගන්නවා දියපට්ටයක්. දී බිබුලක්. ඒ මෛත්‍රී බුදුහාමුදුරුව පෙර ආත්ම භාවයේ කරගත්තු අකුසල කර්මයක විපාකය. මෛත්‍රී බුදුහාඳුර දෑත් දෙක්වල මිනිස්සුන්ට පෙන්ව බලන්න මිනිසුනේ බුදුන්ටත් කර්මඵල විපාක දුන්නානේ. මිනිස්සු වහනවා බුදුහාඳුර වලේ ඔබ වහන්සේටත් කර්මඵලයේ විපාක දෙන්න තරම් කරගත්තු අකුසලයේ මොකද්ද ඔබ වහන්සේ? මේකයි අකුසලය. මිනිසුනේ මේ මහා කාශ්‍යප එක්තරා ආත්මභාවයක ඇතෙක් වෙලා ඉපදලා හිටියා. එදාම මම ඇත් ගොව්වෙක් වෙලා ඉපදලා හිටියා. දවසක් රජුරෝ මට කිව්වා ඇත් ගොව්වෝ ඔබ ගිහිල්ලා හොඳ කීකරු වැතෙක් අරන් වරෙන් රජමාලිගාවට කියලා. මං අරන් ආවා. මිදුලෙන් තිබ්බා. රජුරු මගෙන් ඇහුවා ඔබට හොඳට විශ්වාසද මේතා කීකරුද කියලා. මං කිව්වා මට විශ්වාසයි කියලා. ඔබ කිව්වට බෑ මට බලන්න ඕනේ. ක්‍රියාවක් කළා ඔබ කොහොම හරි පෙන්නපම් මේතා කීකරුයි කියලා. මිනිසුනේ මම එදා කරපු දේ තමයි යකඩ කූරක් අරගෙන රතු පාට වෙනකන් රත් කළා. රත් කර රත් කරලා අර ඇතාට ඇතා කවුද? මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අර ඇතාට දුන්නා. උඹේ කීකරු බා බලන් රජ්ජුරු බලන් ඉන්නවා. උඹ කීකරු නම් විතරක් මේක හොඬ වැලෙන් ගනින් කිව්වා. එදා මිනිසුනේ චිටි චිටි ගාලා හොඬ වැලපිච්චේද රත් කරපු යකඩ කෝර හොඬ වැලෙන් ගත්තා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඇතෙක් වෙලා ඉන්න කාලෙත් කොච්චර කීකරුද කියනවනම් රත් කරපු යකඩ කෝර හොඬ වැලෙන් ගත්තා. එදා යකඩ කෝර දුන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පිච්චුනේ මහාකාශ මහරහතන් වහන්සේ ඇතෙක් වෙලා ඉන්න කාලේ හොඳ වෙලයි. අනාගතේ මොකද්ද වෙන්නේ? මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ දේහය මෛත්‍රී බුදුහරග අත උඩ තියලා ආදාහනය කළාට පස්සේ ඒ නිසා තමයි අදලේ දියපට්ටයක් අටගන්නේ. ආන්න ඒක තමයි කියන්නේ බුදුන්ටත් කර්මඵල විපාක දෙනවා. දැන් හිතන්න එපා කවුරුවක්වත් එහෙනම් මේ කාශ්‍යප මහ රහතන් වහන්සේ දේහය තුර කළ තියෙන මෛත්‍රී බුදුහරග අත පුච්චන්න නෑ. එකම හේතුවක් ඇතුව. මොකද්ද? අනාගතේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේට බණ කියන්න තියෙන පහසුව සඳහායි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දේහේතුර කොල්ල තියෙන්නේ. කෙටියෙන් කියන්නම් මේ ලෝක ඉතිහාසයේ අවසාන කැමැති පත්‍රයක් ලියපු එකම සාමීන් වහන්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. දේහයක් වෛද්‍ය විද්‍යාලයට බාර දීපු එකම සාමීන් වහන්සේ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. අදත් මිනිස්සු මැරෙන්න කලින් ලියන්නේ මාගේ අභාවයෙන් පසු ආගමික වතාවක් පමණක් කොට හැකි ඉක්මනින් දේහ වෛද්‍ය විද්‍යාලයට බාර දෙන්න. එතකොට තව දරුවෙක් මේක කපනවා. කෑලි කෑලි වලට කපලා අපේ ශරීරය මොකක් හරි එක දෙයක් ඉගෙන ගන්නවා. ඉගෙනගෙන තවත් ජීවිත බේර ගන්නවා. ආන් මේ වගේ ලක්ෂ කෝටි ගාණක් ජීවිත අනාගතේ සසරින් බේරන්නයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දේහේ තාමත් ඉතුරු කරලා තියෙන්නේ මෛත්‍රී බුදුරජාන් වහන්සේට බණ කියන්න තියෙන පහසුව සඳහා මිසක මෛත්‍රී බුදුහාඳුරුවන්ගේ අතපුච්චල පලිගන්නට නෙවෙයි පින්නතුනි. ඒ නිසා අපිට සිද්ධ කරන්න තියෙන මෙපමණයි. තාමත් ඉන්දියාවේ කුක්කුට සම්පාත පර්වතය ඇතුළේ විරාජමානව බබලන ඒ ලස්සන ශ්‍රී දේහයට මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ශ්‍රී දේහයට අපගේ වන්දනීය নমස්කාරය වේවා කියලා සාදු කියන්න. දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති පින්නතුනේ අද මේ ධර්මානුශාසනාවෙහි දායකත්වයේ භාරගෙන කටයුතු කළේ මහරගම කටුවාවල පාරේ අංක 45 දරණ නිවසේ පදිංචි කළුපහන පවුලේ දූ දරුවන් ඇතුළු පවුලේ සියලු දෙනා විසින් මීට වසර 10කට පෙර පරලොව සපත් වන්තයේ දුණු පීටර් කළුපහන පියාණන් වහන්සේ එවාගේ මනුලා බෙක්මරත්ත මෑණියන් වහන්සේ මහින්ද සිරි පෙරේරා ඥාති සොහොයුරා එවාගේම රත්නපාල විතානගේ ඥාති සොහොයුරා හදිසි අනතුරකින් මියගිය දිනුස්ක සමරජීව පුතුණුවන් ඇතුළු මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් දැනට රෝගී තත්වයෙන් පසුවන ජයරත්න කළුපහන වැඩිමහල් සොහොයුරාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා කායික මානසික සුවතාවේ වේවා දිගාසිර සම්පත්තියක් ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාවත් ධර්ම දේශනාව සිද්ධ කළාපටත් සුජීවත්ව සිටන පවුලේ සීලු දනාතමත් පැමිණි නොපැමිණි ධර්ම ශ්‍රවණය කළ පින්වත් හැම දනාතම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය තුළින් වහවහා නිවන් අවබෝධ වේවා කියන උතුම් ප්‍රාර්ථනාවයි ඒ වගේම නොවැම්බර් මාසේ 7 වෙනි දින පළමු උපන්දිනය සමරන රුමික රොනාල් පුතුණුවන්ට උතුම් ත්‍රිවිධ රත්න අනන්ත ගුණ බලයෙන් සුබ උපන්දිනයකට රුමික පුතුණුවන්ට ආශිර්වාද සැලසේවා පුතුණුවන්ගේ ඉදිරි අනාගත ජීවිතයේ හැම අතින්ම වාග්ය සම්පන්න වේවා සීල ශාන්තියත් උදා වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් මේ රැස් කරගත්තා වූ සීල පුණ්‍ය ශක්තිය හේතු කොටගෙන අප හැමදෙනාටම මෙලව සුව වේවා පරලොව සුව වේවා ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුව සැලසේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න සාදු සාදු